කග්ගවිසාන සුත්තං සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං අවිහෙතයන් අඤ්‍යතරම් පිතේසං න පුත්ත මිච්ඡේය කුතෝ සහායං ඒකෝචරේ khagga විසාන කප්පෝ සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා ස්නේහන් වයන් දුක්ඛ මිදං පහෝති ආදීනවං සේහජං පෙක්ඛමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ මිත්තේ සුභජ්ජේ අනුකම්පමානෝ හාපේති අත්තං පටිබද්ධ චිත්තෝ ඒතං භයං සන්තවේ පෙක්ඛමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ වංසෝ විසාලෝව යතහා විසත්තෝ පුත්තේසු ධාරේසු ච අපේඛා වංශකලීරෝව අසජ්ජමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ මිගෝ අරඤ්ඤම්මි යතා අබද්ධෝ යේනිච්ඡකං ගච්ඡති ගෝචරාය විඤ්ඤෝ නරෝ සේරිතං පෙක්ඛමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ ආමන්තනා හෝති සහාය මජ්ජේ වාසේඨානේ ගමනේ චාරිකාය අනබිජ්ජිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ khagga විසාන කප්පෝ කිද්දාරති හෝති සහාය මජ්ජේ පුත්තේ සුච්ච විපුලං හෝති පේමං පියවිප්පයෝ ගංච jigucchamaano ඒකෝ චරේ khagga විසාන කප්පෝ චාතුද්දිසෝ අපපටි ගෝච හෝති සන්තුස්සමානෝ ඉතරීතරේන පරිස්සයානං සහිතා අචම්හි ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ දුස්සංගහා පබ්බජිතාපි ඒකේ අතෝ ගහට්ටා ඝරමා වසන්තා අපොස්සුකෝ පරපුත්තේසු හුත්වා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ඕරෝපයිත්වා ගිහි ව්‍යඤ්ජනානි සංසීනපත්තෝ යතහා කෝවිලාරෝ චෙත්වාන වීරෝ ගිහි බන්ධනානි ඒකෝචරේ කග්ග විසාන කප්පෝ සචේල බෙහෙත නිපකං සහායං සද්ධින් චරං සාදු විහාරි ධීරං අබ්භුය සබ්බානි පරිස්සයානි චරේයතේ නත් මනෝ සතිමා නෝචේ ලබේත නිපකං සහාය සද්ධින්චරං සාධු විහාරි දීරං රාජාව රට්ටං විජිතං පහාය ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ අද්ධාපසංසාම සහාය සම්පදං සෙට්ඨා සමා සේවිතබ්බා සහායා ඒතේ අලද්ධා අනවජ්‍ය භෝජී ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ දිස්වාසුවන් අස්ස පබස්සරානි කම්මාර පුත්තේන සුනිට්ඨිතානි සංඝට්ඨමානානි දුවේ භුජස්මින් ඒකෝචරේ කග්ග විසාන කප්පෝ ඒවන් ဒ ුතියේන සහ මමස්ස වාචාභිලාපෝ අபிසජ්ජනාවා ඒතම් භයං ආයතින් පෙක්ඛමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතෙන්ති චිත්තං ආදීනවං කාම ගුණේසු දිස්වා ඒකෝචරේ khagg විසාන කබ්බෝ ඊටිච ගණ්ඩෝච උපද්දවෝච රෝගෝච සල්ලංච භයංච මේතං ඒතම් භයං කාම ගුණේසු දිස්වා ඒකෝචරේ khagg විසාන කබ්බෝ සීතංච උන්නංච කුදං පිපාසං වාතා තපේ දංශ සිරින් සප්පේච සබ්බානි පේතානි අபிසම්භවිත්වා ඒකෝචරේ khagga විසාන කප්පෝ නාගෝව යූථානි විවජ්ජයිත්වා සංජාත කන්ධෝ පදුමි උලාරෝ යතහබිරන්තං විහෙරේ අරඤ්ඤේ ඒකෝචරේ khagga විසාන කප්පෝ අට්ඨානතං සංඝනිකා රතස්ස යං පස්සයේ සාමිකං විමුක්තිං ආදිච්ච බන්දුස්ස වචෝ නිසම්ම ඒකෝචරේ khagga විසාන කප්පෝ ditthිවිසූකානි උපාතිවත්තෝ පත්තෝ නියාමං පටිලද්ධ මග්ගෝ uppanna ඥානෝම්මි අනඤ්ඤ නෙය්‍යෝ ඒකෝචරේ khagga විසාන කප්පෝ නිල්ලෝලුපෝ නික්ඛෝ නිප්පිපාසෝ නිම්මක්ඛෝ නිද්ධාන්ත කසාව මෝහෝ निराशयो සබ්බ ලෝකේ භවිත්වා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ පාප සහායං පරිවජ්ජයේත අනත්ත දස්සින් විසමේනි විට්ටං සයන්න සේචේ පසුතං පමත්තං ඒකෝචරේ කග්ග විසාන කප්පෝ බහුසුතං ධම්ම දරං භජේත මිත්තං උලාරං පටිභානවන්තං අඤ්ඤායථානි විනේය කංකං ඒකෝචරේ khagg විසාන කප්පෝ කිද්දං රතින් කාම සුඛංච ලෝකේ අනලංකරිත්වා අනපෙක්ඛමානෝ විභූෂණට්ඨානා විරතෝ සත්‍යවාදී ඒකෝචරේ khagg විසාන කප්පෝ පුත්තංච දාරං ිතරංච මාතරං ධනානි දඤ්ඤානි බන්ධවානි හිත්වාන කාමානි යතෝධිකානි ඒකෝචරේ කග්ග විසාන කප්පෝ සංගෝ ඒසෝ පරිත්තමෙත්ත සෝඛ්‍යං අපස්සාදෝ දුක්ඛමෙත්තබ්බියෝ ගලෝ ඒසෝ ඉතිඤත්වා මුතිමා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ සන්දාලයිත්වාන සංයෝජනානි ජලම් භෙත්වා සලිලම්බුචාරී අග්ගීව දඩ්ඩං අනිවත්තමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ ඔක්කිත්ත චක්කුණච පාද ලෝලෝ ගුත්තින්ද්‍රියෝ රක්කිත මානසානෝ අනවස්සුතෝ අපරිඩය්‍ය මානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ ඕහාරයිත්වා ගිහි ව්‍යඤ්ජනානි සංචන්න පත්තෝ යතහා පාරිචත්තෝ කාසාය වත්තෝ අබිනික්කමිත්වා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ රසේසු ගේධං අකරං අලෝලෝ අනඤ්‍ය පෝසී සපදානචාරී කුලේ කුලේ අපපටිබද්ධ චිත්තෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ පහාය පංචාවරණානි චේතසෝ උපකිලේසෝ ව්‍යාපනුජ්‍ය සබ්බේ අනිසිතෝ චෙත්වා ස්නේහ දෝසං ඒකෝචරේ කග්ග විසාන කප්පෝ පිපිටිකත්වාන සුඛං දුක්ඛංච කුබ්බේවච සෝමනස්ස දෝමනස්සං ලද්ධානුපෙක්ඛං සමතං විසුද්ධං ඒකෝචරේ කග්ග විසාන කප්පෝ ආරද්ධ විරියෝ පරමත්ත පත්‍ත්‍යා අලීන චිත්තෝ අකුසීත වුත්ති දල්ල නික්කමෝ තලුප්ප පන්නෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ පටිසල්ලානං ඥාන මරින්ච මානෝ ධම්මේසු නිච්ඡං අනුධම්මචාරී ආදීනවං සම්මසිතා භවේසු ඒකෝචරේ කග්ග විසාන කප්පෝ තන්නක්කයන් පත්තයන් අප්පමත්තෝ අනේල මූගෝ සුතවා සතිමා සංඛාත ධම්මෝ නියතෝ පධානවා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ සීහෝච සද්දේසු අසන්ත සන්තෝ වාතෝච්ච ජාලම්මි අසජ්‍යමානෝ පදුමංච තෝයේන අලිප්පමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ සීහෝ යතහා දාඨ බලී පසයිහ රාජා මිගානං අබිභුය්‍යචාරේ සේවේත පන්තානි සේනාසනානි ඒකෝචරේ කග්ග විසාන කප්පෝ මෙත්තං උපේක්ඛං කරුණං විමුක්තිං ආසේවමානෝ මුදිතංච කාලේ සබ්බේන ලෝකේන අවිරුද්ධමානෝ ඒකෝචරේ khagga විසාන කප්පෝ රාගංච දෝසංච පහාය මෝහං සන්දාලයිत्वा සංයෝජනානි අසන්තසං ජීවිත සංඛයම්හි ඒකෝචරේ khagga විසාන කප්පෝ භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නිකාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ කග්ගවිසාන සුත්තං නිත්තිතං